ගස් කැපීම භූතගාම ශික්ෂාපදය භූතගාම පාතබ්භ්‍යාතාය පාචිත්‍යං පාචිත්‍ය පාළිය 84 පිටුව යම්කිසි තැනක පිහිටි බීජයෙන් අටගත් නොමල ගස්වැල් ආදිය විකෝපනය කිරීමෙන් පචිති වෙයි භූතගාම යනු යම්කිසි තැනක පිහිටා ඇති මූල බීජාදී පංච ප්‍රකාර බීජයෙන් හටගත්තා වූද වැඩුණා වූද වැඩෙන්නා වූද ගස්වැල් තන සෙවල ආදියට නමකි. ඒ භූතගාමය ආයුධ වලින් තමා විසින් සිඳීමෙන්ද අනුන් ලවා එසේ කරවීමෙන්ද පචිති ඇවත් වේ. ගින්නෙන් පැසවීමය යනු ගස්වැල් තැඹී යන පරිදි දෙවී යන පරිදි ඒවාට ලංකොට ගිනි දැල්වීමය. භූතගාමයෙන් වෙන් වූ බීජයන්ට එසේ කිරීමෙන් දුකුලා ඇවැත් වෙයි. මූල බීජ, කන්ධ බීජ, ඒලු බීජ, අග්ග බීජ, බීජ බීජ යයි බීජ පස් වර්ගයකි. බීජයන් කැපීම, තැලීම, දැවීම වශයෙන් විකෝපණය කිරීමෙන් හා කරවීමෙන් දුකුලා ඇවත් වෙයි. දියේ හටගෙන දියේ වැඩෙන්නා වූ භූත ගාමයෝය. ගොඩ හටගෙන එහිම වැඩෙන්නා භූත ගාමයෝය යයි භූතගාම දෙවර්ගයකි. පත් ඇත්තා වූද නැත්තා වූද සෙවල් ಜಾති හා දියමත පාවෙන පැලෑටි වර්ග දිය හැදෙන වැඩෙන භූතගාමයෝය ඒවායේ ස්ථානය ජලයේය ඒවා ජලයෙන් මතු කිරීම විකෝපණය කිරීමය ඒවා ජලයෙන් මතු කිරීමෙන් ගොඩට ගැනීමෙන් පචිති වෙයි ජලයත් සමග භාජනයකට ගැනීමෙන් ඇවත් නොවේයි එසේ ගන්නා ලද්ද දියටම දැමිය යුතුය ගොඩට දැමුවහොත් පචිති වෙයි නෑම සඳහා හෝ වතුර ගැනීම සඳහා හෝ දියේම එහා මෙහා කිරීමෙන් ඇවත් නොවේයි. දියේ හටගන්නා සෙවල જાතියක මුල් පොළවට බැස ඇත්තේ නම් ඒවා පොළවෙන් වෙන් කිරීමෙන් පචිති වෙයි. දිය සෙවල් ආදිය දියේ තිබියදීම සිඳීමෙන්ද පචිති වෙයි. අන්‍යයන් විසින් ගොඩ දමන ලද නොමල දියසෙවල් ආදිය බීජගාමයට අයත්ය. ඒවා විකෝපනය කිරීමෙන් දුකුලා ඇවැත් වෙයි. තෙමෙන තාප්ප, බිත්ති, චෛත්‍ය ආදීෙහි හටගන්නා කොළ ඇති දියසෙවල්ද භූතගාමයට අයත්ය. ඒවායේ කොළ ඇති නැති බව පෙනෙන්නේ ලං වී හොඳින් බැලුවහොත්ය. ඒවා සූරා දැමීමෙන් හා ඒවා මත හුණු ගෑමෙන්ද ඇවත් වෙයි. ගස් වැල් සොලවා ඉදුණු කොළහා මල් බිම හෙලීමෙන්ද ඇවැත් වෙයි. ගස්වල හා කොළවල අකුරු සටහන් කැපීමෙන්ද ඇවැත් වෙයි. ගෙඩි හෝ මල් කඩා ගැනීමට සාමණේරයන්ට ගස්වැල් නමා පහත් කර දීමෙන් ඇවැත් නොවේ. එහෙත් තමාගේ කෑම පිණිස ගෙඩි කැඩීමට ගස් නමා දීම නොකල යුතුය. කැපූ ගස්වල අතු පැලවෙන ඒවා නම් බීජගාමයට අයත්ය. ඒවා විකෝපණයෙන් දුකලා ඇවැත්වෙයි. තන ඉදිරී යන පරිදි බිඳී යන පරිදි ඇමදීමෙන් හා තන මත ඇවිදීමෙන්ද දික් තනපත්වලට හානිවන පරිදි එකතු කොට ගැට ගැසීමෙන්ද ඇවත් වෙයි. මේ සිකපදය පනවා ඇත්තේ ගස්වැල් කැපීම ඉදිරීම පාපයක් නිසා නොවේ. ගස්වැල්ද එක්තරා සත්ව කොට්ටාසයක් යන හැඟීම ඇති මිනිස්සු වෙති. ඔවුහු භික්ෂූන් ගස්වැල් කපනු උදුරුණු දක්නා කලෙහි මේ භික්ෂූහු ඒක ඉන්ද්‍රිය ප්‍රාණීන් නසත්‍ය යයි භික්ෂූන් කෙරෙහි කලකිරෙති. භික්ෂූන්ට ගරහා කොට පව් සිදු කර ගනිති. මේ සිකපදය පනවන ලද්දේ ඒ නිසාය. ඉවත් කළ යුතු තනහා ගස්වැල් ඉවත් කරගත නොහැකි වීම නිසා මේ සිකපදයෙන් භික්ෂූන්ට කරදරයක් විය. භික්ෂූන්ට ඒ කරදරයෙන් මිදීම පිණිස සිකපදයක් රකිමින් ඒවත් සිදු කර ගැනීමේ ක්‍රමයක් දැක්වීම වශයෙන් අනාපත්ති ඉමං ජානං ඉමං දේහි ඉමං ආහාර ඉමිනා මේ අත්ථෝ ඉමං කප්පියං කරෝහීති බනති පාචිත්‍ය පාළිය 48 පිටුව යනු වදාළ සේක මෙයින් අනුසම්පන්නයන් ලවා කප්පිය විවහාරයෙන් තන ආදී ඉවත් කරවා ගැනීමට ඉඩ සලසා ඇත්තේය කෙලින්ම මෙතන උදලු ගාන්නය මේ ගස කපන්නය මේ වැල කපන්නේයයි නොකියා තන ඉවත් කරවා ගැනීම සඳහා ගස්වැල් ඉවත් කරවා ගැනීම සඳහා මේ තනවලින් අවහිරයක් ඇති බව දැනගන්නය මේ ගසින් මේ වැලෙන් අවහිරයක් ඇති බව දැනගන්නය මේ ගස මෙතනට වොමනා නැති බව දැනගන්න යයි කීමෙන් ඇවත් නොවේයි එසේ කී කලෙහි නුවණැති සාමණේර ආදීහු ඒ තන ඉවත් කරති. ගස්වැල් ඉවත් කරති. මෙය දැනගන්නේයි කීම කප්පිය විවහාර බැවින් එසේ කියා ඒවා කරවා ගැනීමෙන් ඇවතින් මිදෙයි. ගසක වැලක කොළ ගෙඩි හෝ මල් හෝ ඌමනා විටක අනුසම්පන්නයේ කොට මෙය දෙන්නය කියා හෝ ගෙනෙන්නය කියා හෝ මෙය මට ඕමනාය කියා හෝ මෙය කප්පියම් කරන්නය කියා හෝ කී කලෙහි අනුසම්පන්නයා නොනැත්තේ නම් භික්ෂුවගේ ඕමනාව ඉටු කරයි. එසේ කීම කප්පිය විවහාරය කප්පිය විවහාරයෙන් ඕමනාදය කරවා ගැනීමෙන් ඇවැත් නොවේ. කප්පියම් කිරීම මේ සිකපදය නිසා භික්ෂූන්ට පළතුරු වැළඳීමට හා මිරිස් ඇට ආදී බීජයන් මිශ්‍ර ආහාරය වැළඳීමටත් අවහිරයක් වෙයි. සිකපදයේ තිබියදී ඒ අවහිරය නැති කිරීම පිණිස කප්පියම් කිරීම අනුදැන වදාළසේක. ඒ මෙසේය. අනුජානාමි භික්ඛවේ පංචෙහි සමන කප්පේහි පලං පරිබුංජිතුං අග්ගි පරිච්චිතං සත්ථ ಪರಿචිතං නඛ ಪರಿචිතං අබීජං නිබ්බට්ඨ බීජංච පංචමං අනුජානාමි භික්ඛවේ ඉමේහි පංචෙහි සමන කප්පේහි පලං පරිබුංජිතුම් චුල්ලවග්ගපාලි 192 පිටුව ගින්නෙන් ස්පර්ශ කරන ලද්දය ආයුධයෙන් කැපීම හෝ විඳීම කර විදීම කරන ලද්දය නියෙන් කැපීම හෝ විදීම කරන ලද්දය. බීජ නො වූ ඵලය බීජය උපුටන ලද ඵලය යන මේ පංච ප්‍රකාර වූ ශ්‍රමණයන්ට කැප වූ විවහාරයෙන් කරනකොට ඵල පරිභෝග කිරීමට අනුදනිමි යනු එහි තේරුමයි. අබීජ යනු මෝරා බීජභාවයට නොපැමිණි ඵලයෝය. නිබ්බට්ඨ බීජ යනු අඹ කොස් ආදී ඵලවල බීජයෙන් වෙන් කර මසය ඒවා ස්වභාවයෙන්ම කැපය කප්පියම් කරවාගත යුත්තේ බීජය ගිනි ආයුධ නිය යන තුනෙන්ම කප්පියම් කිරීම සුදුසුය ගින්නෙන් කප්පියම් කරන විට භික්ෂුව විසින් කප්පියම් කරෝහි යයි කී කල්හි අනුසම්පන්නයා විසින් කප්පියම් යයි කියා හෝ කප්පියම් බන්තේ යයි කියා හෝ ගිනි අඟුරකින් හෝ ගිනියම් කළ ලෝහ කැබල්ලකින් හෝ කප්පියම් කරන වස්තුව ස්පර්ශ කළ යුතුය. ගිනි අඟුරක් හෝ ගිනියම් කළ ලෝහ කැබල්ලක් හෝ කප්පියම් කරන වස්තුවේ එක් තැනකට තැබිය යුතුය. එසේ කප්පියම් කළ දෙය වැළඳීමෙන් ඇවැත් නොවේ. මේ කප්පියම් කිරීම යම්කිසි බීජයකට වැඩෙන බව නැති කිරීමක් නොව විනය කර්මයක් බව දත යුතුය. ආයුධයෙන් කප්පියන් කිරීමේදී භික්ෂුව විසින් කප්පියන් කරෝහි යයි කී කලෙහි අනුසම්පන්නයා විසින් කප්පියන් බන්තේ යයි කියා කප්පියන් කරන වස්තුවේ යම්කිසි තැනක කැපීම හෝ විදීම කර යුතුය. නියෙන් කප්පියන් කරන්නේද එසේමය. නියෙන් කප්පියන් කරන කල්හි තියුණු නියකින් කප්පියන් කළ යුතු බව දක්වා තිබේ. නොකැපෙන නොවිදෙන නොතියුණු නිය කප්පියන් කිරීමට නුසුදුසුය. ගව ආදීන්ගේ කුරවලින් කප්පියන් කළද ඒවා නොතියුණු බැවින් කප්පියන් කිරීම සිදු නොවේ. තියුණු වුවද ලීයකින් හෝ ගලකින් හෝ කප්පියන් කළද එය සිද්ධියට නොපැමිණෙයි. එකින් එක ගැටී ඇති වස්තු රාශියක් එකක් කප්පියන් කිරීමෙන් සියල්ලම කප්පියන් වේ. උග්ගසක් හෝ වෙනත් ලීද එක්කොට බඳනාලද මිටියෙහි උක් කප්පියන් කරමි අන්ලීයක් කැපුවද සියල්ල කප්පියන් කරන ලද්දේ වෙයි. බතට මිශ්‍ර කර ඇති මිරිස් ඇට ආදිය කප්පියන් කිරීමේදී කප්පියම් බන්තේයයි කියා බත් ඇටයත් විදින ලද්දේද සියල්ල කප්පියම් කලේ වේ. කැඳක ඇති ඇට වර්ග එකට බැඳී නැති බැවින් එකතු කොට කප්පියම් කල යුතුය. කටුවෙන් ගැලවී කටුව තුල යහා මෙහා යන ඵල කප්පියම් කිරීමේදී කටුව බිඳ කප්පියම් කල යුතුය. මදය කටුව හා බැඳී ඇති ඵලයේ කටුව කැපීමෙන්ම කප්පියම් කිරීම සිදුවේ. කප්පියම් කොට තිබූ ඉඟුරු ආදීෙහි මුල් කොළ හටගතහොත් ඒවා නැවත කප්පියම් කරවා ගත යුතුය.